මහත ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. ස්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ අහන්නේ මේ මේ සරේ ස්වාමීන් වහන්සේ කරපු සූත්‍ර දේශනාවට අදාළවයි ප්‍රශ්නය. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේක අපිට අහගෙන ඉන්නකොට හිතෙනවා දැන් අපේ මේ සතර සතිපට්ඨානයේ මූලිකම බුදුහාඳුරුවත් කියලා දීලා තියෙන ඉරියාපත පබ්බේ හරියට දියුණු කරන්න පුළුවන් නම් එතකොට සද්දා සීල සති සමාධි ප්‍රඥා කියන ඒවා සම විදියට බලවත් ධර්ම වශයෙන් දියුණු වෙනවා එතනම ඔය කියන දේවල් ඉතින් විපස්සනා ධානවල අත්දකින්න තත්ත්වයන් ඒ පුද්ගලයාට අත්දකින්න පුළුවන් උදාහරණයක් කිව්වොත් ඒක ඒක මම තේරුම් අරගෙන තියෙනවා හරියට සති සම්පජාඤ්ඤයේ අවස්ථා තුනක් හැටියට. දැන් අපි ඉරියාපත පබ්බේ පොඩි උදාහරණයක් අරගෙන විස්තර කරොත් දැන් අපි යමක් අපි කරන ඉරියව්වක් හරි යමක් අල්ලනකොට ස්වාමීන් වහන්සේ පොප්පේ අල්ලනකොට වගේ ඒ දෙයක් අල්ලනකොට අපිට අපේ මූලික අවස්ථාව තමයි සතිය සම්පජාන්නිය හැදගෙනවා. නමුත් ඒ මමයි තුලි. ඒ කියන්නේ මමයි මේක අල්ලන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී යම්කිසි තරමකට නාම රූප විච්ඡේදනයක් ඇති වෙලා අල්ලනකොට ඒ රූපය පිළිබඳව තියෙන හැකියාව දැකීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඇතැම් අවස්ථාවල ඔය ස්වාමීන් වහන්සේ අපිට දැන් කිව්ව පුන්නක බ්‍රාහ්මණයාගේ තිබ්බ හැකියාව වගේ ඒ පැත්තට ගොඩක් පිහිටවන්න පුළුවන් හැකියාවක් ඉස්සර කාලේ ගොඩාක් කාලයක් තිස්සේ දිනු කරපු කෙනෙකුට එතකොට ඒ පැත්තට ඕනාට වඩා ගිහින් මමායනය ඇතිව හෝ නැතිව විශේෂ හැකියාවන් දිනු වෙන්න පුළුවන් හරියට අපි ගෙසරේ තුන්වෙනි අවස්ථාව මට තේරිලා තියෙන හැටියට මෙතන සමබරතාවය ඇති වෙනවා සමබරතාවය තුනහම ඒ දෙකේම තියෙන සමබර తත්වය තේරුම් අරගෙන ඔය ඕනෑම වෙලාවක ඔය කියන විපස්සනා ධ්‍යාන තත්ත්වවලට පවා හිත අරගන්න පුළුවන්. එතකොට ඊ타මත්ම හිත බොහොම සමතුලිතය වෙච්ච තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ඔය කියන අපේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මූලිකම ඉරියාපත් අපේදී පවා තෙරුවන් සරණයි. ඔව් එහෙම කියන්න පුළුවන්. මොකද ඉරියව්ව කිව්වහම ටිකක් ගොරෝසු අරමුණක්, රළු අරමුණක්, සියුම් අරමුණක් කියලා කියන්න පොඩ්ඩක් තින් මුලදී අමාරුයි. එවිදින ඉරියව්ව, සක්මන, එහෙම නැත්නම් ඉඳගත්ත ඉරියව්ව, හිටගත්ත ඉරියව්ව, සතපිච්ච ඉරියව්ව. අපි ඉරියව්වට නැවත නැවත හිත ගන්නවා. ඉතින් නැවත නැවත හිත ගනිද්දී එතකොට එතන විතක්කයක් තියෙනවා. ඒ ඉරියව්ව දැන් හිත ඇසුරු කරනවා. ਵਿਚාරයක් තියෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත නැවත නැවත හිත කරද්දී සැහැල්ලුවෙන් මේ කටයුත්තේ නියැලෙද්දී එතකොට සමාලාට සැහැල්ලුවක් ප්‍රීතියක් ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. මොකද දැන් නීවරණයින් වෙලා. එතකොට ප්‍රීතියකුත් සැහැල්ලුවකුත් සැපයකුත් සුඛයකුත් තියෙනවා. ඉරියව්වේ තමයි හිත එකඟ වෙලා තියෙන්නේ. ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අපිට එහෙමනම් විපස්සනාවේ හම්බෙන ප්‍රථම ධානයක් කියන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරයක් වඩනවා. එතකොට තව ටිකක් සූක්ෂම වෙලා. දැන් එයා ඉරියව්ව නෙමෙයි ගන්න. එයා ගන්න තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක් ඔය වගේ දේවල්. අර හරිට වඩා අරමුණ සියුම් ඊට වඩා යොසුලුව හිත ඒ ඒ අරමුණට යොමු කරන්න අවශ්‍යයි විතර්කයේ සිද්ධ වෙන්න අවශ්‍යයි ඒ සියුම් අරමුණ නැවත නැවත ਵਿਚාරය කරන්න විමසන්න අවශ්‍යයි. ਵਿਚාරයක් තියෙනවා. ඒතර මේක හොඳින් කරනවා නම් දැන් එතනත් ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. එතනත් ඔන්න සැපයක් පහළ වෙන්න පුළුවන්. එතනත් එතන මේ කුඩා කුඩා අරමුණක කුඩා කුඩා ධාතු ලක්ෂණ එක හිත එකඟ වෙනවා ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් එතකොටත් අපිට එහෙමනම් මේ තුලත් ප්‍රථම ධානයේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා විවිධ මට්ටම් වලදී විවිධ භාවනා වලදී විවිධ විපස්සනා මුල් කරගත්ත කමඨහන් වලදී මේ తත්වය යෝගාවචරින් අත්දකිනවා. ඒ නිසා එක ක්‍රමයක් කියලා නෑ. එක මට්ටමක් කියලා නෑ. විවිධ තීව්‍රතා වලින්, විවිධ මට්ටම් වලින් යෝගාවචරයට මේ කියන ප්‍රථම විපස්සනා ධානය අත්දකින්න අවස්ථාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම අර කියපු මෙනි தത്വෙට හිත නැංගුවාම වේදනාවට උනත් හේතු ඵල தത്വේ පවා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මම විදිහට ඇල්ලුවොත් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කියන එකේ මමායනේ தත්ත්වය ධනපහලකම වැඩි වුණොත් විතරයි වේදනාවේ හේතුඵල தත්ත්වය ඒ කියන්නේ අතර මේක ඇති වෙන්නේ මේ නිසා කියන දේ Tamanට නොතේරෙන්නේ එතකොටයි කියන එක පවා එතකොට ඒක විහිදවල වේදනාවක් ගැන උනත් යාට තේරුමක් ඇති කරගන්නට පුළුවන් වෙනවා නේද ස්වාමීනි ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ටික ටික මේකේ ගැඹුරකට යන්න යන්න එයා හේතුඵල ධහමකට කිට්ටු කරනවා. යෝනිසෝ මනසිකාරයක් වඩන්නේ කොහොමද මේ වේදනාව හටගන්නේ? ස්පර්ශයන් කොහොමද හටගන්නේ කියලා ඉතින් අර තටියක් ගැඹුරකට යනවා. ඒතර ඒකයි ඒතර මට අයිති දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි, හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් කියලා ටිකක් ගැඹුරකට අනාත්ම දර්ශනයකට හිත යනවා නම් එතකොට අන්න මම ආයෙනේ එන්නෙන් අඩු වෙනවා. මම තැනීමක්, කෙනෙක් හැදීමක් ඒවා සිද්ධ නොවි. හොඳට මේ හේතුඵල ධමක වාසය කිරීමක් ඒ මත කටයුතු කිරීමක්. ඒ යෝගාචරයට සිද්ධ වෙනවා නම් එතකොට අපි තවත් ගැඹුරකට යනවා. ඉතින් ඒක ඇත්තරම දැන් අපි ඇත්තට මේ විස්තර කරේ මේවා මේ ධහන අංග මුල් කරගෙන. නමුත් මෙතන ප්‍රඥා පැත්ත කිසිසේත්ම අපි සාකච්ඡා කළේ නැහැ. එතකොට ඒ ඒ මට්ටම් වලදී ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහයකුත් තියෙනවා. යථාබුත ඥාන දර්ශනයක් මේ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙනවා. ඉතින් එතකොට සමාධිය මුල් කරගෙනයි අපි මේ විතක්ක ਵਿਚාර පිතිසුක ඒකග්ගතා ගැන කතා කළේ. නමුත් ඊට වඩා හාත්පසින්ම පරිබාහිරව නැත්නම් වෙනත් වෙනත් දෘෂ්ටි කෝණයකින් අපිට කියන්න පුළුවන් මෙතන ප්‍රඥාවකුත් වැඩෙනවා. ගැඹුරු ප්‍රඥාවක් වැඩෙනවා. එතෙන්දී අන්න මමත්වයක් ඉවත් වෙලා, පුජ්‍යල භාවයක් අයින් වෙලා එහෙම දියුණු වෙන පැත්තකුත් තියෙනවා. ඒක ඉතින් අර ධානවලදී කතා කරලා නැහැ. ධාන අර්ථ දක්වනකොට ඒ අංගය, ඒ කුසලතාවය මේකට ඈඳගෙන නැහැ. නිකම්ම මෙතන මේ සංසන්දනාත්මකව සමත සමාධි විපස්සනා සමාධි අතර සංසන්දනාත්මක ඉදිරිපත් කිරීමකුයි මේ කරලා තියෙන්නේ. ඉන්නයි ස්වාමීන් හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව ඥානා ප්‍රියත්න ඉදිරිපත් කරන්න පුළුවන්. අනුසරය යම්න්නේ. ඔව්. මම මේ අපි භාවනා කරනකොට මේ කියන අවස්ථා අපිට සුළුවෙන් හෝ ලැබෙනවා. මොකද උපාදාන නොකර සිටීම ඒ වගේ තීති සුඛ අවස්ථාවට යෑම අපි දැකලා තියෙනවා. එතකොට අපි හඳුන්නේ සමතය සහ විදර්ශනාව කියන දෙකෙන්ම ඇති වෙන මේ ධ්‍යාන ලක්ෂණ වෙනසක් තියෙනවද නැහැ නේද? තියෙනවා. ඒක දැනගන්න ඕනේ අපිට. ඒකයි ප්‍රශ්නේ. ඔව්. වෙනසක් තියෙනවා. අතම දැන් අපි හිතමු ආනාපාන සතියෙන් ප්‍රථම ධානයක් වඩන කෙනෙක්. එයා අපිටම එයා ආනාපාන සතිය වඩ වඩා ඉඳද්දී යාට ඔන්න නිමිත්තක් පහළ වුණා. සමාධි නිමිත්තක් පහළ වුණා. ඊට පස්සේ නිමිත්ත පාදක කරගෙනයි එයා ප්‍රථම ධානයට ගියේ. එහෙමනම් ඒ ලබන ප්‍රථම ධානය විශේෂයෙන්ම සමාධිය මුල් කරගත්ත අරමුණක් මුල් කරගත්ත අරමුණ හොඳයි කියාගත්ත සැපයි කියාගත්ත අරමුණ ස්ථිරව තියනවා කියලා හිතාගත්ත මානසිකත්වයක් තමයි තියෙන්නේ. අර නිමිත්ත හරි ලස්සනයි, ඒක සුබයි, ඒක දිගට තියෙනවා. ඒ තියෙන අරමුණට මම හිත නංවනවා. නවත නැවත නංවනවා. ඒක විතර්කයක් සිද්ධ වෙනවා. අරමුණේ හිත නිකන් අතුල් අතුල් ඉන්නවා. ਵਿਚාරයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අරමුණේම හිත ඉන්නවා. ඒක අද්දායක් තියෙනවා. එතකොට එතන තියෙන අර සමාධිය මුල් කරගත්ත සුවය මුල් කරගත්ත තත්ත්වයක්. හැබැයි විපස්සනාවකදී ප්‍රථම ධානයක් වඩනකොට ඒක නෙමෙයි තියෙන්නේ. එයා අරමුණට හිත නංවනවා. ඒ අරමුණ දිගට තියෙන අරමුණක් නෙමෙයි. නැවත නැවත මතුවෙන අරමුණක්. ඇති වෙලා නැති වෙලා යන අරමුණක්. ඒ අරමුණට තමයි හිත නංවන්නේ. ෂණික සමාධියක් ඇති වෙන්නේ. ඒ අරමුණ විමසා බැලීමක් කරන්න. මේක උණුසුම්ද සිසිල්ද දිගද කොටද දිගද කොටද කියන එක නම් අදාළ නැහැ. උණුසුම්ද සිසිල්ද නැත්තම් මේක හට ගැනීමක්ද අවසන් වීමක්ද මේක සැප වේදනාවක් දුක් වේදනාවක්ද ඔය වගේ ටිකක් අර විමර්ශනශීලීව ඒකේ යථා ස්වභාවය තේරුම් ගැනීමේ විමර්ශනයක් එතන සිද්ධ වෙන්නේ. නිකාංම අරමුණේ හිත ඇතිල්ලීමක් නෙමෙයි. එහෙමයි. ඒතොර හිත හසුරවන්නේ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. ඒතොර අර ප්‍රඥාවක මුහුණුවර හුඟක් වැඩි. ප්‍රඥාවටයි මෙයා මුල් තැන දෙන්නේ විපස්සනාවේදී. ඉතින් එතකොට හිත නිකාං එකඟ කළා මේ අරමුණ තුල එල්බගෙන සුවසේ වාසය කිරීමම නෙමෙයි මෙයාගේ අදහස. මෙයාගේ අදහස මේ නැවත නැවත මේ අරමුණු ඇති වෙනවා. අරමුණ දැන් යා විමසා බලනවා අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට අපිට තේරෙනවා මේ දෙක අතර වෙනසකුත් තියෙනවා. ඔව් ඔව්. හොඳයි හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. සර්ව සත්‍යයි කර ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා ධ්‍යාන සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ මට. දැන් අර ඔබ වහන්සේ පැහැදිලි කරපු පළවෙනි ධ්‍යානයේ විදර්ශනා පැත්තෙන් මේ ඇති වෙන தත්ත්වයේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ කරන වෙලාවේ තියෙන ස්වභාවයට සමානයිද? ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් එහෙමයි. දැන් අපි දැන් කනට මේ නිරන්තරයෙන්ම ඇහෙන සද්දයකට හිත තියාගෙන ඒ ඒ කනට සද්දේ වදින තැනට හිත තියාගෙන බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒ සද්දය ඇහෙන එක ස්වර විදිහට බිඳිලා ස්වර තත්වයට බිඳිලා බිඳිලා යනවා වගේ දැනෙනවානේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ එහෙම දැන් මේ සත්‍ය නැති වෙනවා කියලා එහෙම දැනෙන්නේ එතන විදර්ශනා ප්‍රඥාවක් නිසාද ඒක නැත්තම් සමාධිගත ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ නැතම සමාධිය තියෙන නිසා තමයි අපිට වැඩි වෙලාවක් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දැන් සමාධියේ තියෙන ලක්ෂණය තමයි හොඳට හිත ඒකාග්‍ර කරලා දෙනවා. ඒ වගේම මේ සිදුවෙන දේ දිහා වැඩි වෙලාවක් අධ්‍යයනය කරන්න විමර්ශනශීලීව ඉන්න උමනා කරන එකලස සකස් කළ දෙනවා. එහෙම නැත්නම් ඉතින් හිත විසිරෙනවා. හිතේ විසිරීම නැති කළා මේ උමනා අරමුණට හිත යොමු කරගෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම මේ සමාධියේ තියෙන ලක්ෂණයක්. ඒතර ඒක නිසා අන්න දැන් අරමුණේ යථා ස්වභාවය තේරෙන ගන්න. දැන් හිතන්න අපි අන්වීක්ෂයකින් යමක් බලන්න යනවා. අන්වීක්ෂය හොල හොල තමයි බලන්නේ. එතකොට මේක කෙරෙන්නේ නැහනේ. අන්වීක්ෂය යට තියෙන මේක හෙල වෙනවා. ඉතින් එතකොට මේක බලන්න බෑ. නමුත් අන්වීක්ෂය තියෙන හොඳට තහවුරු වෙච්ච අවස්ථාවක හොඳට ඇන ටිකක් දාලා හයි කළා මේක දැන් හෙල්ලෙන්න බෑ. මේක හොඳට තහවුරු වෙලා තියෙන්න ඕනේ. තමයි අපේ හිතත් හොඳට තහවුරු වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා නම් අන්න අපිට ඒ ඒ බඳු ඒකාග්‍ර වෙච්ච මනසකින් අන්න ඒ මතුවෙන මතුවෙන අරමුණේ යථා ස්වභාවය දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන මේ විදර්ශනා ප්‍රඥා ස්වභාවයක් තමයි තියෙන්නේ නේද? නැති වෙන ස්වභාවය දැනගන්නවා කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඒක ඒක ඇත්තටම මුලින් තියනවා කියන්න බෑ. යා මුලින් කරන්නේ නිකන් මේක නිරීක්ෂණය කිරීම පමණයි. නමුත් නිරීක්ෂණය කාලයක් තිස්සේ සිද්ධ වෙන්න සිද්ධ වෙන්න තමයි එයාට තේරෙනවා දැන් මෙන්න මේක පුදුම විදිහට අනිත්‍යයි. මේක නිතරම බිඳෙනවා. මේක යහුසුරුවම හටගෙන යහුසුරුවම බිඳිලා යනවා කියලා අර නිරීක්ෂණය හරහා එයාට ලැබෙන නිගමන එයාගේ හිත තුල පහළ වෙන අවබෝධය අපිට ඉතින් විපස්සනා නුවණක් කියලා කියන්න පුළුවන්. ඒක නිකන් අර පොතකින් ගත්ත අවබෝධයක් නෙමෙයි කාගෙන්වත් අහගත්ත කොපි කරගත්ත අවබෝධයක් නෙමෙයි කතා කරන්නේ. ඍජුවම මේ සමාධිමත් හිත නැවත නැවත මතුවෙන ප්‍රකෘති අරමුණු වලට යොමමින් කාලය ගත කිරීම නිසා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් යාගේ හිතේ පහළ වෙච්ච අවබෝධයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ පුද්ගලෙක් ප්‍රජල භූමියෙන් සෝවාන් පද භූමියට ඇතුල් වෙනවා නම් විදර්ශනා ඥාන මේ සමාධිය හරහා ඒ දැන් දැන් දැන් ඒ සෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ හිතේ තියෙන අර අර පළවෙනි ධානය ස්වභාවය නම් විදර්ශනා ඒ ස්වභාවයෙන්මද ඒ සංකාරයේ තියෙන්නේ එහෙමත් කියන්න බෑ නේද මොකද එයාට සදාකාලිකවම එහෙම තියනවා කියන්න අමාරුයි මොකද තාම හික්මින කෙනෙක් එයාගේ හිත නැවතත් දේවල් මඤ්ඤණා කරන්න පුළුවන්. නැවතත් දේවල් ප්‍රපංච කරන්න පුළුවන්. මොකද තාම ආශ්‍රව අනුසය සහිතයි. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා සේක පුජ්‍යලෙක් එයාවම හික්මව ගන්නවා කියලා මාමඤ්ඤි. නැවත නැවත මේ ප්‍රපංච කරන්න එපා, මඤ්ඤණා කරන්න එපා කිය කිය එයාටම එයා කියා ගන්නවලු. එයාටම එයා එයාම එයාගේ හිතට යම් මඟ පෙන්වීමක්, උපදෙස් දීමක්, අවවාද කිරීමක් කරනවා. මොකද ආයෙමත් හිත ගිහින් උපාදාන කරන්න නිසා. එයා හැබැයි ඒක නෝටිස් කරනවා. එයා ඒක සතියෙන් දකිනවා. මෙයා ආයෙත් ගිහිල්ලා මන්න මඩවලේ වැටුණා. ආයෙත් ගිහිල්ලා දෙයක් උපාදාන කළා කියලා ආයෙක දකිනවා. ඒතර අපිට කියන්න බෑ සේක මට්ටමකට සෝතාපන්න මට්ටමකට පත්වෙච්ච පමණින් නිසා සම්පූර්ණයෙන්ම භව තත්වයක් තැනීම උපාදාන කිරීම වලකී කියලා. තාමත් ඇතුලේ තියෙන නිසා මේ රාග ද්වේෂ මෝහ යතම් විට මේක ගිහින් උපාදාන කරන්න පුළුවන්. එතකොට හැබැයි සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට අන්න යා පුළුවන් තරම් යාව හික්මව ගන්න තවදුරටත් උත්සාහයක් කරනවා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සීක පුද්ගලයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණිච්ච අයනේ දැන් සම්මා සමාධියකනේ ඉන්නේ. හ්ම්. ඒකවල ස්වාමීන් වහන්සේ ඒ දැන් ඒ සමාධි ස්වභාවය රැකගන්න උත්සාහ කරන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. දැන් එතකොට දැන් අපිට විවිධ පැති වලින් අත් දක්වන්න පුළුවන් එන්න එන්න නිකන් එයාගේ හිතේ දැන් අපි හිතමු දැන් මට මතකයි අපේ සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී විශේෂයෙන් එතන එනවා සමාධි සම්බොජ්ජංගය. ඒතර සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ එකම ආකාරයෙන් පවතින සමාධියක් නෙමෙයි. මුල් අවස්ථාවේදී තිබුණා හිතන්න ඒ ඒ අරමුණට හිත නංවමින් ඒ ඒ අරමුණට හිත නංවමින් එතන එතන හිත එකඟ කරන ක්ෂණික සමාධියක් තිබුණා. ඒතකොට ඒක සමාධියේ එක මට්ටමක්. හැබැයි කාලයක් දැන් ඒක නිරු කළා යුරුණාට පස්සේ හිතන්න දැන් එයා ආවා අනිශ්චිත තත්යකට. හිත ගත්ත අනිශ්චිත තත්යකට. එතකොට අරමුණක් කියලා එකක් නැහැ හිත නම්වන්න. හැබැයි හිත විසිරිලත් නැහැ. හිත එකඟතාවයකුත් තියෙනවා. හිත විසිරිලත් නැහැ. හාත්පස පැතිරිච්ච ගතියකුත් තියෙනවා. ඒතර දැන් තියෙන්නේ ඒ සමාධියක් තමයි. දැන් සමාධිය යම්කිසි වෙනස් වීමකට පාජනය වෙලා ලක් වෙලා අර කලින් වගේ තනි අරමුණකට නැත්තම් කුඩා අරමුණකට එකඟ වෙච්ච සමාධි තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ අරමුණක් රහිතව නිශ්චල වෙච්ච සමාධියක් දැන් තියෙන්නේ. එතකොට අපිට කියන්න වෙනවා විපස්සනාව කරහා යනකොට මේ හැම බොජ්ජංග ධර්මයක්ම යම්කිසි වෙනස් වීම ගණනාවකට භාජනය වෙනවා. දැන් එතකොට එහෙමනම් සම්මා සමාධියකට එනකොටත් අපිට කියන්න පුළුවන් මුලදී එහෙමනම් අර ධානාංග මොනවාද සමාධියාංග ටික යම් පමණකට එකලස් වෙලා යනකොට එතනත් එක්තරා සමාධියක් තිබුණා. මේ තව තව ඒවා නිකන් වෙනස් වෙලා ටිකක් මුහු කුරා යාමකට භාජනය වෙනකොට එතකොට පවතින සම්මා සමාධිය අර කලින් තිබිච්ච සම්මා සමාධි මට්ටමම නෙමෙයි. ඊට වඩා ටිකක් වෙනස් ආකාරයක සම්මා සමාධියක්. සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් එකඟතාවයක්. විරායාසයෙන් පවත්වන්න පුළුවන් එහෙම නැත්නම් අඩු ආයාසයකින් පවත්වන්න පුළුවන් සම්මා සමාධියක්. කියලා කියන්න පුළුවන්. දැන් මුලදී එහෙම නෙමෙයි. මුලදී ටිකක් වීරයවන්තව ඇහැ ගහගෙන හිටියොත් ඔන්න හිතේ සමාධිය රැකෙනවා. පස්සේ පස්සේ ටික ටික හිතය ඒවට හුරු වෙලා කෙලස් ටිකක් කෙලස් වල බල අඩු වෙලා යනකොට ඉතින් අර හිතේ එකඟතාවය කියන එක හිතටම ආවේනික ලක්ෂණයක් බවට පත් වෙලා. දැන් යා අලුතෙන් දඟලලා සමාධියක් ප්‍රවැත්වීමක්ම නෙමෙයි හිත අරමුණු වලින් නිදහස් වීම නිසා හිත සමාධිමත් වෙලා. ඒ විදිහට අපිට ඉතින් තර්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ විපස්සනාවේදී ඒ සිද්ධ වෙන පරිවර්තනය නේද? ඔව්. ඒකයි ස්වාමීන් වහන්සේ බොහෝම හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ සම්මයි සංහංශ. ඔව්. සංහස මේ විපස්සනා සමාධි ගැන අර ඉබේ ගැන පොඩ්ඩක් කතා කරන්න ගැති සංහස. එතන සංහස දැන් අපි සමත සමාධි ගැන කතා කරනකොට හුඟක් වෙලේට සමත සමාධිය S2 පියාගෙන ලඩින ස්වභාවයක් සහිතව කියලා කියන්න පුළුවනි. ඒතකොට අර විපස්සනා සමාධි ගැන සංහස කියන්නේ දැන් කාලයක් තුල සමත සමාධි පුරුදු කරලා හෝ විපස්සනා සමාධිය ඇස් දෙක පියන් චිත්තානුපස්සනාව සම්බන්ධ වෙන අධියර හරියේදී අපිට ඒවා ශනිකව හැම තැනකටම යන්න පුළුවන් ගතියක් තියෙනවා නේද සමනහස? ඔව්. ඒක ක්ෂණික සමාධියේ තියෙන ලක්ෂණය තමයි ඒක තනි අරමුණක් කියලා අවශ්‍ය නැහැ. එක තැනක් කියලා අවශ්‍යත් නැහැ. විවිධ තැන් වලට යොහුසුලුව යන්න පුළුවන් මේ ඒ ඒ අරමුණේ හිත නංවන්න පුළුවන්. ඒ ඒ අරමුණේ හොඳට හිත එකඟ වෙනවා. නේද? එතකොට අපි කියනවා ඒක ෂණික ඒක ෂණික සමාධියක් කියලා. එහෙමයි සෝනත්. එතකොට දැන් අර කාක්‍යස් වල මම හිතන්නේ අර සමතේ වැඩුණ නිසාද කියන්නේ ඒක හරියට මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අර විපස්සනා දැන් අර මහසිසාරු සම්හන්සේ කියපු විදිහටම ඒ හැම දෙයක්ම ස්පර්ශ කරන්න පුළුවන් කියන හැඟීමක් ඒ සම්හන්සෙන් තියෙනවා. ඔව් ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිත නිකන් දැන් මේ ආයුධයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඕන තැනකට ටට්ටක් ගාලා යොමු කරන්න විමසන්න හිත නිකන් තමන්ගේ අනසක යටතේ තියෙනා වගේ ගතියකට ඇවිල්ලා තියෙනවා. එහෙමයි සමාධිය පාවිච්චි කරගෙන ප්‍රඥාව ඉස්තර කරගෙන. අන්න ඒ වගේ නේද? අන්න අන්න හරි. ඔව් එහෙම කීත හැකියි. ඔව් ඒකට සංහස දැන් අතන උන්වහන්සේ හතර ගැන වෙන එක කතා කරාට පස්සේ මම ඉච්චර විස්තරයක් එතන උන්වහන්සේ විස්තර කරෙත් නැහැ. උන්වහන්සේ එතන මම දන්නේ නැහැ පොත් කොච්චර තියෙනවද කියලා සානද. එතනින් පස්සේ නේද අනිමිත් අපරිත්‍ිත කියන දෙකෙන් එතනින් පස්සේ විදිහට නේද සානද. එතකොට ඔව් එතනත් සමාධියක් එතකොට තියෙනවා. එතන ඒවා තනිකරම එතකොට විපස්සනා සමාධි වශයෙන් කියන්න පුළුවන්. ඒවත් නිකන් අර හතරවෙනි විපස්සනා සමාධියේ තව තව ආකාර කියන්න පුළුවන්. දැන් හරියට නිකන් අර සමත පැත්තේදී අරූප ධාන කියලා කියන්නේ චතුර්ථ ධානයේම දිගුවක් චතුර්ථ ධානයේම තව වර්ධනයක් වෙන පැතිවලින් දියුණු කිරීමක් කියලා කියන්න පුළුවන් වගේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ඒ වගේ දේවල් අපිට කියන්න පුළුවන් මේ හතරවෙනි විපස්සනා ධානයේම තව දිගුවක් තව වර්ධනය වීමක් තව වෙන වෙන පැතිවලින් දියුණු වීමක් කියලා ඉතින් ඕනනම් කියන්න පුළුවන් එහෙමයි ස්වාමීන් ඒතර සමහරවිට ඒ දැන් ඔතනදී අර විපස්සනා ධ්‍යාන ඒ ගැනදී කතා කරනකොට අපිට ගොඩක් වෙලේට ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ අනත්ත ඒ ඒ විදිහේ ගතියක් එහෙම නැත්නම් විපරිණාම ඒ වගේ ගති නේද ඔව් එහෙම කියත හැකියි. මොකද ඉතින් නුවණක් නේ දිනු වෙන්නේ. විපස්සනා මේවා පරිහරණය කරමින් යනකොට නුවණක් තව දිනු වෙනවා. දැන් සමත සමාධියක් නම් එහෙම අසුර කරද්දී ලෝකෝට නුවණක් දිනු වෙනවා කියලා කියන්න බෑ. කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. සල්ලේකයක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. නමුත් විපස්සනා සමාධියක් අසුර කරද්දී නුවණ දිනු වෙනවා. සල්ලේකයක් සිද්ධ වෙනවා. ආශ්‍රවයන් ඡේ වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමයි සමහත් එතනදි සමහත් දැන් අපි සමතේදී එතනදි කතා කරන ඔය සදංග වශයෙන් විස්කම්මන වශයෙන් යන තැන් වලට යන්න පුළුවන් නේද සමහත්. හැබැයි එතනදී අර ලොකු පිටුවහලක් තියෙනවා. ඒක කියන්නේ ඒ ඒ කෙලෙස් එතන ප්‍රහාණය වීම විපස්සනාවට අපිට ඒක ඒකේ රසය එක්කල යන්න පුළුවන් ගතියක් නේ සානස කියන්නේ දැන් අර කෙලෙස් පිළිච්ච පුද්ගලයාට වඩා අපිම ගත්තොත් අපි යුගයේ තුල කෙලෙස් පිළිච්ච ගතියට ගත්ත හැකි ඊරස්සේ දැන් සමතයේදී අපි කෙලෙස් කෙලෙස් සදාංග වශයෙන් හෝ එහෙම අර කාලාන්තරයක් තුළ සැහැල්ලු වීමක් එක්කලා විපස්සනාවේදී ඒක උඩට ඔපනැන්වීමක් අන්න එහෙම ගතියක් නෙවෙන්නත් ඒ කියන්නේ අර ගැඹුරු දෙ නැතුව ඒක ඒක පැතිරිච්ච විසිරිච්ච ඒ ගතියකට එක්කෙන් දවස තුල ජීවිතේ ගත කිරීමේදී ඒ විදිහේ සම්මත අර ධානය සම්බන්ධව කතා කරන්නේ ඔව් දැන් ඒක තමයි හතරවෙනි ධ්‍යානෙදී උඟා විවිධ පැතිවලදී කතා කරන්න පුළුවන්. දැන් හිතන්න දැන් අනිමිත්ත කියන එකත් ඊට පස්සේ අනිමිත්ත චේතෝ විමුක්ති පැත්තක් පෙන්නනවා. ඒ දැන් මුලදී ඇත්තටම අරමුණු වල බලබලා ඉඳලා අරමුණු වල යථා ස්වභාවය දැකලා අරමුණු වල නිමිති නොගන්නා තත්ත්වයට ඔන්න හිතපත් වුණා. හැබැයි ඉතින් ඔන්න කෙටි කාලයයි. අනිමිත්ත සමාධියක් හදන්න නම් මේ කෙටි කාලයේ තව තව දියුණු කර කර ගිහිල්ලා ටිකක් වැඩි කාලයක් නිමිති නොගන්නා තත්ත්වයක් හිතේ බලපවත්නකොට ඔන්න දැන් ඒක සමාධියක් බවට පත් වෙලා. ඒ තුලම දැන් හිත එයා විසින්ම ඉන්නවා. අනිමිත සමාධියක් වෙලා. ඒක තව තව වැඩෙන්න වැඩෙන්න හාත්පස පැතිරෙන්න පැතිරෙන්න ඒක හොඳට විශ්වය පුරාම යන්න පුළුවන් වගේ පවත්වන්න පුළුවන් වගේ හාත්පස පැතිරෙන තත්ත්වයක් හදාගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවන් ආ එයා දැන් අනිමිත්ත චේතෝ විමුක්ති තත්ත්වයකටපත් වෙලා. හිත සම්පූර්ණයෙන්ම නිදහස්. කිසිවක් ඇසුරු කරන්නේ හිතේ අහවල් තැනයි හිත තියෙන්නේ කියලාවත් කියන්න බෑ. අපපතිත්‍ත්‍යයි කොහෙවත් පිළිලා නැහැ. කිසිවක් නිරූපණය වෙන්නෙත් නැහැ. නිමිති ඇත්තෙත් නැහැ. ඒ වගේමයි මේ ඒක කුඩා ප්‍රදේශයකට නෙමෙයි දැන් සීමා වෙලා තියෙන්නේ හාත්පස පැතිරිච්ච ගතියක් තියෙන්නේ. අනිමිත්ත චේතෝ විමුක්ති තත්වයකටපත් වෙලා. ඉතින් ඒ කියන්නේ දැන් මේ වෙයිත් තව තව ප්‍රදේශ තියෙනවා ඉතින්. දැන් මේ ඔක්කොගෙම මේ හතරෙන් ඔක්කොම කියවෙන්නේ මේ හතරේ විවිධ ප්‍රභේද තව තව මට්ටම් කතා කරන්න පුළුවන්. එහෙමයි. ඔව් ඔව් ඔව්. ස්වාමීනස් ඒ කාලය වැඩි කිරීමක් තමයි එතනදි සිද්ධ වෙන්නේ ස්වාමීනස්. මුලදී මුලදී කාලය වැඩි කර කර තමයි දියුණු කරන්න වෙන්නේ. පස්සේ ඉතින් අර දැන් ඕක ඕවා කරද්දී ආයෙත් ඉතින් කෙලස් වෙනවා. ආයෙත් ඔන්න හිත උපාදාන කරනවා. ඒවා එතකොට සතියෙන් පෙන්ලා දෙනවා. ඒවා ඊට පස්සේ ආයෙ අතහැරලා දානවා. ඉතින් ඒ කියන්නේ මේ මේ ගමන වැඩි දියුණු වෙනවා කියන්නේ කෙලස් වලත් සෑහෙන්න බාල වීමක්. කෙලස් වලත් ඡේ වීමක්. කෙලසුත් අඩුවීමක්. මොකද ඒ බඳු අඩු වෙච්ච මට්ටමකදී තමයි નિરાයාසයෙන් ඒ බඳු සමාධියක් පවත්වන්න පුළුවන්. මොකද නැත්තම් මේ මේ નિરાයාසයෙන් පවත්වන්න බෑ. එයාට ටිකක් බලයක් පාවිච්චි කළා තමයි ඒක පවත්වන්නේ. නමුත් નિરાයාසයෙන් ඒක පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ අර කෙලෙසුන්ගෙන් එන බලපෑම සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. එහෙනම් සංසෙත්තනදී ගොඩක් වෙලෙට දැනෙනවා වෙහසක් කියන ගතිය. මේ සංසෙත්තන. ඔව්. ඒ කියන්නේ අපි තුනී වෙද්දී එක ලොකු ගැටලු නැහැ. ගුරුසු දැනෙන්න දැනෙන්න ඒක හරි වෙහෙසක් කියලා නිකම්ම හිතෙන් මේක අතහැරෙන ගති මිසක් අපි කරන දෙයක් නැහැ කියන එකක් නේද කියන්නේ සංහාස. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් සහිත தත්ත්වය, උපාදාන කරපු தත්ත්වය හිතට දැන් ගොරෝසුට වැටහෙනවා. ඒක හරි බරයි, වෙහෙසයි. හැබැයි ඒ ටික අයින් කළා මේ සැහැල්ලුවෙන් ඉන්නකොට ඉතින් හිතට වෙහෙසක් නැහැ. සැහැල්ලුවක් තියෙන්නේ. සෞම්‍ය බවක් තියෙන, ශාන්ත ගතියක් තියෙන්නේ. කියලා ඉතින් කියන්න පුළුවන්. එහෙමයි සල්නා. ඔව් ඔව්. ගොඩක් දෙනා සල්නා තව එක දෙයක් අහනවා සල්නා ගිය සතියේ ධර්මදේශනාව සම්බන්ධව. අතනදි සංස්කාර ආලෝක සංඥා ගැන කතා කරනකොට වහන්සේ එතන සඳහන් කරා මට මතක හැටියට මේ දැන් දිවා රාත්‍රී කාලේ දිවා සංඥාවක් එතකොට දිවා කාලේ රාත්‍රී සංඥාව කියලා කිව්වේ සාමාන්‍යයෙන් එතනදී අපි අරමුණු අල්ලන්නේ නැති කතියටද නෑ අල්ලන දැන් අල්ලනවා කියන පැත්ත එන්නේ විශේෂයෙන්ම මේ විපස්සනාවට අදාළවනේ. දැන් මෙතන එහෙම එකක් නෑ. මෙතන තියෙන්නේ එයාට නිකන් අර ආලෝකය එයාගේ අනසක යටතේ පවත්වන්න පුළුවන් ගතිය. ආර්ථි කාලේ එයාට ඕනනම් දවල් වගේ ඉන්න පුළුවන්. දේවල් පේනවා එයාට. මාකරි මාකරි හේතුවකට දවල් කාලේ වුණොත් රාත්‍රිය වගේ ගත කරන්න ඒකත් එයාට කරන්න පුළුවන්. ඒ සමාවෙන් කරනවා ඒතකොට දැන් නවල් කාලේ රාත්‍රිය විදියට කියලා අදහස් කරේ පොඩ්ඩක් කොයි විදියට කියලා පොඩ්ඩක් ඒක තමයි මට නිකන් හිතෙන්නේ මොකද මට නම් ඕවා මොකක්වත් නැහැ මට නම් හිතෙන්නේ නිකන් මොකක් හෝ හේතුවකට යාට තේරෙනවා නම් දැන් මේ හිතන්න මොනවා හරි පිරිසක් ඇසුරේ මේ වාසය කරනවා ඉතින් එතකොට යාට නිකන් හැඟෙනවා මට මේ අය නොදක ඉන්න ඕනේ නොපෙනී ඉන්න ඕනේ හැබැයි ඉතින් එළිය තියෙනවා එළිය තියෙන නිසා යාට පේනවා ඉතින් නමුත් එයා එය උත්සාහ කරනවා මේ මොකක්වත් නොපිනී වාසය කරන්න. සමහරට දැන් එයාට අර දිවා කාලයේ රාත්‍රී සංඥාව ඇති කරගන්න පුළුවන් නම් එතකොට එයාට ඒ දවල් කියලා සාමාන්‍ය ආලෝකයේ තිබුණා කියලා ගැටලුවක් නැහැ. එයාට ඉන්න පුළුවන් ඒව නොදැක. ඒ දැකීම සම්බන්ධයෙන් සම්පූර්ණ එයා අනසක පවත්වන ගතියක්. දැන් දිබ්බ චක්කුනේ කියන්නේ දැකීම කියන එක දැන් එයා නිකන් වසඟේ තියෙන්නේ. ඕන තරම් බලන්න පුළුවන් ඕන දෙයක් හරහා බලන්න පුළුවන් රාත්‍රී කාලයේත් බලන්න පුළුවන් ඕන නැත්තම් බලන්න නැතුව ඉන්න පුළුවන් එහෙමයි සමහර ඒක තමයි සමහර කොට කර වඩා දැනගන්න ඉඳලා සමහර දෙයක් අපි දැන් සමාධියක් තුළ ඉන්නකොට කොහොමද තේරෙනවා ටිකක් අඩුයි නේද සමහර නෑ මේකෙදි කියන්නේ ඒක අනිත් පැත්තනේ දැන් දැන් අනිත් පැයට නොපෙනෙන දේවල් පවා යාට බලන්න පුළුවන් දැන් මේකෙදි කතා ඕන ඕන නම් පුළුවන් ඕන නැත්නම් එතනින් පුළුවන් ඔව් ඔව් ඒක හරි මේක තමයි දැන් ඕන නම් එයාට බලන්න පුළුවන් ඕන නැත්නම් නොබලා ඉන්න පුළුවන් හැබැයි බැලීමේ ශක්තිය අනිත් අයට වඩා ප්‍රබලව තියෙනවා ඔව් ඔව් ඔව් ඔව් හරි ගොඩක් පිළිදෙනා සානා හොඳයි හරි දැන් අපිට අවසාන ප්‍රශ්නය ගන්න පුළුවන් සමන්තා ලක්මිනී ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පෙරවන් සන්නගල් ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ඔව් ඔව් ඔව්. ගරු ස්වාමීන් ගරු ස්වාමීන් වහන්සේ මම මේ පසුගිය ඔබ වහන්සේගේ පසුගිය සත්‍ය දේශනාව හද්දී තනගෙන ප්‍රශ්නයක් සම්බන්ධ කතා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ දැන් මම ජීවිතේ ජීවිතේ භාවනා කරගෙන කෙලස් දැකීමෙන් මේ එවන් නිරෝධ කරමින් මම ඉන්නකොට ඒකෙන් මට පේනවා සිතුවිලි එනවා යනවා පේනවා මේ ඒ වුණාට ඒ කියන්නේ මුලින්ම සිතු මුල දවස්වලදී සිතුවිලි එනවා ඒකෙන් හැම සිතුවිල්ලම යන්නේ නැහැ සමහර සිතුවිලි බ්ලොක් වෙනවා එතකොට මම ඒක යෝනිසෝමනස්කාරය කරලා සම්පදේට ගලපුවාම ඒක නිරෝධ වෙනවා දකින්න දැන් එහෙම කාලෙකදී එක කාලයක් ඇතුළත හරිම පැහැදිලිව සිතුවිලි එනවා ඒවා නිරෝධ ඒ නිරෝධ වෙනවා අර අන්තිම මොහොත වෙනකම්ම සිතුවිලි යනකම්ම මම ඒක දිහා බලාගෙන ඉන්නවා මම ඒක දකිනවා අන්න එහෙම කාලයක් තිබුණ ඒක දවස් දෙක තුනයි තිබ්බේ ඊට පස්සේ ආපහු සාමාන්‍ය තත්ත්වයට ආවා මේ එතකොට දැන් සිතුවිලි එනවා සිතුවිලි යනවා වැඩි කාලයක් සිතුවිලි මොකුත්ම නැතුව තියෙනවා හරි. දැන් සිතුළු ගියාන් පස්සේ වැඩි කාලයක්ම සිතුළු නැතුව තමයි තියෙන්නේ. හරි. සමන්වහන්ස වේදනාවක් ඒ වගේ වේදනාව ආවහම මම අර දැන් වේදනාවක් කියලා අර සිතුවිල්ලක් විදිහට දැක්කහම ඒක යනවා. ඒක නැතු යනවා. ඒ කියන්නේ දැන් ධාතු මේ ප්‍රකට වෙලා හරි කොහේ හරි පදවි මාක් පදවිය ගන්නවා මම ඒ පදවිච්ච තැන ගැන නෙමෙයි තැන ගැන දැක්ව හිත වේදනාව විතරක් කරලා දුක ඒකෙන් දැක්කම විතරක් වෙන මේ චේතනා සිතුනහම ඒක නැති වෙනවා හරි සතුටත් ඒ වගේ සතුටත් එහෙම වෙනවා ඒකට පෙක්කාවට සිට එනවා මේ එතකොට ස්වාමීන් වහන්සේ මට අර පැහැදිලි නැත්තේ මේ සංඥාව එනවා යනවා කියන එක කොහොමද කියන්නේ? දැන් මට මෙහෙම ගන්න තියෙනවා. දැන් සංඥා දැන් කවුරු මොකක් හරි සාර්ථක හරි කතා කරාම කතා කරාට පස්සේ ඒක මොකුත්ම නැහැ. හිතේවත් මොකුත්ම නැහැ. දැන් සාවාර දැක්කහම එයා දැකලා මම එයාට සම්බන්ධ වෙලා එයාට ගියාට පස්සේ මට මොකුත්ම නැහැ. අන්න එහෙම දෙයක් නම් තියෙනවා. මේ මට ඒක චුට්ටක් පැහැදිලිවද සාමිනාන්සර සංඥාව එනවා යනවා කියන්නේ කොහොමද කියන්නේ? ඔව් දැන් අපි සංඥා පරිහරණය කරනවා. දැන් හිතන්න ඔය කියපු කියපු එකම ගන්න පුළුවන්. දැන් අපි කෙනෙක්ව දකින්න. ප්‍රයාව හඳුනගත්තා. මේ ඇවිල්ලා අහවලා, මේ ඇවිල්ලා අහවල් යාළුවා, මේ ඇවිල්ලා අහවලා. කියලා ඉතින් අපි හඳුනගත්තා. ඉතින් ඒකට සෑහෙන සංඥා පරිහරණය කළා. ඊට පස්සේ අර එයා ගියා. ගියාට පස්සේ අර සංඥා ඔක්කොම දැන් අහෝසි වෙලා. ආයි අර සංඥා ටික අනුසය වශයෙන් බැහැගෙන නැවත නැවත හිත මතු පිටට පැමිණි පැමිණි වදදීමක් නැහැ. ඒව නිකම්ම එතනින්ම ගියා. ඒතර සංඥා එතකොට හිතේ රැඳීමක් නැහැ. සංඥා ගැලවිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අවස්ථාවකදී ඕනනම් පරිහරණය කරනවා. ප්‍රයෝජනෙ සලකලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ පාවිච්චි කරලා පැත්තකින් තියන්න පුළුවන්. හරි ස්වාමීන් ඒක තියෙන ඒ ලක්ෂණය තියෙනවා මට ඉස්සන ඒකට වැඩි වෙනස් එකක්ද කියලා. අර මුල අර මේක කාලේ තිබෙන සිතුවිලි එනවා නිරෝධ වෙලා ඒක යනවා ඒක යන සම්ම දක්නවා වගේ يعني එනවා යනවාට එතකොට පොඩි ප්‍රශ්නයක් ආවා අර මේ සමහර දැන් අන අතීතයේ සිතුවිලි නම් ආව ගියා ඒක හරි අනාගතයේ දේවල් අර ඇවිල්ලා ඒක ගියාට පස්සේ මට ඒක ගියා ගියාමයි ආපහු මතක නෑ. ඊට පස්සේ ආපහු ඒක ආපහු සැරයක් ඒක අවුටින් තමයි මට මතක් වෙන්නේ. ඒ වගේ එකක් තිබ්බත් පොඩි ගැටලුවක්. දැන් ඒක හරි. දැන් හරි දැන් සාමාන්‍ය තත්ත්වයටලා කියන නිසා. හොඳයි. ඒ ගැටලුව ඉරකන්න නම් තව ගැටලුවක් වෙනවා සාමාන්‍යයෙන් මට දවසේ කියන උදේ නැගිටලා ඉඳලා රාත්‍රියේ නිදා ගන්න මොහොත දක්වාම මට දැනෙනවා. හ්ම් හ්ම්. බහැනාද ඒක මගේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දෙයක් කියලා. හරි. මම කීප දෙනෙක් කියලා ආවා ඒගොල්ලන්ට නැහැ කියලා. මට ඉතින් ඒකින්ද මට ඒක සාමාන්‍ය එකක්ද ඒ කියන්නේ මට ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. හරි හරි. ඔක දේම තමයි මම ඉන්නේ. හරි. එන් ගැටලුවක් නැහැ. ඔය sound of silence කියලා කියන්නේ ඔකට තමයි. ඉතින් ඔකත් මැකිලා ආවේ. ඒ කියන්නේ එක එක එක එක කාල වකවානුවලදී අපේ හිත නිකන් අර ටියුන් වෙනවා යම්කිසි සංඛ්‍යාතයකට එතකොට නිකන් ඒක අපිට හැඟෙන්නේ රහයි නාදයක් වගේ. මේ කාලයක් යනකොට ඒකත් නිකන් මගහැරලා යනවා. ඒ හින්දා ඔක චුට්ටක් ඕක හරහා යන්න පස්සේ තව ටිකක් කල් යනකොට ඕකත් මගහැරෙවි. හොඳයි. හොඳයි පින්වත්නි එහෙනම් අද අපි පැය එකහමාරක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.